ඡන්දේ පාවිච්චි කරලා ඉවර වෙලා ඡන්ද පොළාවට හරි කලබල වෙන තැම් හොය හොය ඉන්නේ නැතුව ඡන්දේ පාවිච්චි කරලා තමන්ගේ වැඩවලට කම්මලට ගොවි බීමට ගෙදරට ගිහිල්ලා ඉන්න. ගිහිල්ලා ඉවර වෙලා ඔවුන්ට පුළුවන් මං හිතන්නේ ඡන්දේ දවසේ හැම නාලිකාවම එදා දර්ශනය කරන චිත්‍රපටිද නොයිකුත් නොයිකුත් දේවල්. ඒවා නරඹන්න පුළුවන්. තමන්ගේ ගෙදර වැඩක් කරගන්න පුළුවන්. වැඩට යන අය බොහෝ දෙනෙක් නිවාඩු අරගෙන තියෙනවා නැත්තම් ගොවිපලේ කම්මලේ වැඩ ටික කරලා ඉන්න. ඒක තමයි මගේ මූලික ඉල්ලීම